තාම සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බ පින්වත්නි දස දිනක් මුළුල්ලෙහි භාවනා කටයුතු වල යෙදিলা අවසානයේදී සිදු කෙරෙන ධර්ම දේශනාවට සවන් දෙන්නයි මේ පින්වතුන් දැන් බලාපොරොත්තු වෙන්නේ මේ හැම දිනාම ධර්ම ශ්‍රවණේ කරන්නට හොඳ මට්ටමේ ඉන්න. මේ භාවනා වැඩසටහනකදී ඒ භාවනා යෝගීන්ගේ භාවනා මාර්ගයට අවශ්‍ය වෙන කාරණා පමණයි කියලා දෙනවා. තවත් කියාදිය යුතු අමතර කාරණා කියලා. ඒවා කියා දෙන්නේ නැහැ ඒ මොකද ඒක භාවනා යෝගීන්ට බාධකයක් වෙනවා අවසානයේ ධර්ම දේශනාවක් කරනකොට ඒ කියා දුන්නු නැති දේවලුත් එකතු කරලා ඒ අඩුපාඩුව පිරිමැසීමේ අපේක්ෂාවෙන් ඒක සිද්ධ කරනවා. බුද්ධ දේශනාවත් ඩිංගක් විස්තර කරලා භාවනා මාර්ගයේ පිළිබඳව කරුණ ටිකක් කියා දීමට බලාපොරොත්තු වෙනම හැමදෙනාම ඊට හොඳින් ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ භාවනා ගුණ තවදුරටත් වැඩි දියුණු කරගෙන ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ඊටාම කෙටියෙන් නිවන් මඟ වදාළ ගාථාවක් තමයි මුලින්ම ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසවලට අනුව ඒ වගේ මේ ශ්‍රාවකයන්ගේ අදහස් අනුව සමහර විට ඊතා කෙටියෙන් නිවන් මඟ වදාරනම සමහරට විට මධ්‍යම ප්‍රමාණයෙන් වදාරනම සමහර විට බොහොම දීර්ඝවත් දේශනා මේ ගාථාව ඊටාම කෙටියෙන් නිවන් මඟ දේශනා කළ ගාථා අපේ බෞද්ධයන් හැමදෙනාටම වගේ පාඩම් කියන ගාතාවක් තමයි මේ මුලින් මාතෘකාවට අරගත්තේ. ඊළඟට අපි මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ මොකද වදාළේ කියලා ඩිංගක් තේරුම් කරගන්නට සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දතේ දුක්ඛේ ඒෂ මග්ගෝ විසුද්ධි සබ්බේ සංඛාරා අනිච්ඡාති සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියලා යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවක නුමනින් දකිනවා අත නිබ්බින්දතේ දුක්ඛේ අනතරව දුක පිළිබඳව කලකිරීමටපත් වෙනවා ඒසමග්ගෝ විසුද්ධිය මෙන්න මේක තමයි විසුද්ධියට මග කියන එකයි ඒ ගාථාවේ සරල තේරුම. අපි තවදුරටත් මේ පිළිබඳව ඩිංගක් සලකා බලන්නට ඕන. සබ්බේ සංඛාරා අනිත්‍යාති. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියයි. සංස්කාර කියලා කියන්නේ බාහිර දේවල් නෙමේ අපේ මේ ජීවිතයම තමයි. එම් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියලා එහෙම තුනකට බෙදලා කියනවා. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා එහෙමත් බෙදලා කියනවා. ඒ වගේම පොදුවේ හේතුඵල ධර්මයන්ට කියනවා සංස්කාර කියලා. ඉතින් මේ මෙතන සියලුම සංස්කාර කියන්නේ බාහිර දේවල් නෙමේ අපේ මේ ජීවිතය පිළිබඳව. බුදුරජාණන් වහන්සේකට නම දීලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. අපි සරල වශයෙන් මේ ජීවිතය කියලා තේරුම් කරගන්න. මොකද අර කියන ලද සේරම සංස්කාරයන් තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය නම් වූ ජීවිතය තමයි. සබ්බේ සංඛාරා අනිච්චාති ජීවිතේ නැමැති සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. මොකද මේ අනිත්‍යයි කියන්නේ? නිතරම ඇතිවීම නැතිවීමෙන් යුක්ත නිසා. උපාද වයවන්තතාය. නිතරම මේව ඇති වෙනව නැති වෙනව. දැන් අපට ලෙහසියෙන් වැටහෙන ඒ වේදනාදි ධර්ම හිත අපට තේරෙනවා මේ වහාම ඇති වෙනව නැති වෙනව. අනිත්‍යය කියන්නේ ඒකයි ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව මොහොතක් වෙලා පවතිනම නැති වෙලා යනවා. අනිත්‍ය ලක්ෂණය කියන්නේ ඕක තමයි. ඒ වගේම සාමකාලිකයි. එයා වැඩි කාලයක් තියෙන ඒව නෙමෙයි. වහවහ වෙනස් වෙනවා. විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. වහාම වෙනස් වෙනවා. නිත්‍ය කියන මේකට විරුද්ධයි. මෙන්න මේ අර්ථ වලින් අනිත්‍ය කියලා කියනවා. සැටියෙන් සලකා ගත්තාම මේ ඇති වෙලා නැති වෙලා යන නිසා පහළ වෙලා විනාශයටපත් වෙලා යන නිසා තමයි අනිත්‍ය. එතකොට මේ පංච උපාදානස්කන්ධය නැමැති ජීවිතය ඇති වෙනවා නැති වෙනවා කියලා. පහළ වෙලා විනාශයටපත් වෙනවා කියලා තේරුම් ගන්නවා. සම්මුති වශයෙන් සලකා බැලුවාම උපදිනවා මැරෙනවා. උපදිනවා ටිකක් කල් ඉන්නවා මැරෙනවා. මේක තමයි අනිත්‍යය කියන්නේ. පරමාර්ථ වශයෙන් සලකා බලනකොට මේ වහවහා මේ සංස්කාරයන් ඇති වෙලා නැති වෙලා විනාශයටපත් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම ජීවිතේ නැමැති සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. යදා පඤ්ඤාය පස්සති. යම් අවස්ථාවක නුවණින් දකිනවා. ඒ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා නුවණින් දකින අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි විදර්ශනා භාවනා කරගෙන යනකොට ඒ විදර්ශනා වශයෙන් මේ ඇතිවීම නැතිවීම අනිත්‍ය බව තේරුම් ගන්න. දැන් වේදනාදී ධර්ම පහළ වෙනවා විනාශයටපත්. ඒක ලේසියෙන් තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේ හිත මේ දැන් බලායන් දෙද්දී ඇති වෙනවා විනාශයටපත් වෙනවා. මෙහෙම දැනගන්නේ කොහොමද විදර්ශනා භාවනා කිරීම? තමන්ගේ කය පිළිබඳව විදර්ශනා වශයෙන් භාවනා කරනවා. එහෙම කරගෙන යනකොට මේ වේදනාදී ධර්ම තේරම අනිත්‍යයි. හිත ඒකත් අනිත්‍යයි. මෙහෙම මේව අනිත්‍යයි කියලා වැටහෙනවා තේරුම් ගන්න. අන්න එහෙම තේරුම් ගන්න එකට කියනවා විදර්ශනා නුවණින් දැන ගැනීම තේරුම් ගැනීම කියලා. ඒ විදර්ශනා වාසය අනිත්‍ය බව දකිනවා. ඊළඟට විදර්ශනා භාවනා කරගෙන ගිහිල්ලා ඒ අවශ්‍ය ගුණ සම්පූර්ණ වුණහම මාර්ග ඥානයක් පහළ කරගන්න පුළුවන්. ඒ මාර්ග ඥානයක් පහළ වෙනකොට ඒ මාර්ග නුවණින් දකිනවා මේ සියලුම සංස්කාර අනිත්‍යයි කියලා. ඉතින් මේ ගාථාවේ පූර්ව භාග ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙන නිසා විදර්ශනා ඥානය තමයි ගන්න. විදර්ශනා නුමනින් දැක ගන්නම දැනගන්නම මේ සියලු සංස්කාර නම් වූ ජීවිතය පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා. ඇති වෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා. ඉතින් මෙහෙම යම් අවස්ථාවක සියලු සංස්කාරයන් නැමැති මේ ජීවිතය අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා නම් තේරුම් ගන්න. අත නිබ්බින්දති දුක්ඛේ ඊට පස්සේ මේ දුක පිළිබඳව කලකිරීමටපත් වෙනවා තමන්ට දුකක් ආවහම ඒකට සතුටටපත් වෙන කෙනෙක් නැහැ දුක පිළිබඳව කලකිරීමට පත් වෙනවා කියන්නේ මේක වෙනම තේරුමක් අවබෝධ ආදාහතක් තියෙනවා. අපේ මේ ජීවිතයට පංච උපාදානස්කන්ධයට නමක් කියනවා අනිත්‍ය කියලා. ඒ වගේම දුක්ඛ කියලා නමක් කියනවා. අනිත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධය මෙතන අදහස් කරන්නේ දුක්ඛ. යම්තරම් මේ ලෝකේ දුක්ඛම් කටළු පහළ වෙනවා නම් ඒ ශරීරම පහළ වෙන්නේ මේ ජීවිතේ පංච උපාදානස්කන්ධය නිසා. ඒ නිසා පංච උපාදානස්කන්ධයට නමක් කියනම දුක්ඛ කියලා. අත නිබ්බින්දතේ දුක්ඛය කියලා මේ දේශනාව ගැන අපි හිතා බලනකොට කලකිරෙන්නේ මොනවා පිළිබඳවද මේ ජීවිතේ නැමැති සියලු සංස්කාරයන් පිළිබඳව. කලින් ගාථාපාදවලදී අනිත්‍යයි කියලා දකින්නේ මොනවද වෙන බාහිර දෙයක් නෙමෙයි මේ ජීවිතය කියන සංස්කාර ධර්මයන් පංච උපාදානස්කන්ධ. ඒක ගැන යෝනිසෝ මනසිකාරයේ පවත්තලා භාවනා කරලා මේක අනිත්‍ය බව තේරුම් ගන්න. ඒ වගේම දුක් බව තේරුම් ගන්න. එහෙම මේ පංච උපාදානස්කන්ධ ජීවිතය දුක බව තේරුම් ගත්තාම ඒ දුක්ඛ නැමැති පංච උපාදානස්කන්ධ ජීවිතය පිළිබඳව කලකිරීමටපත් වෙනවා අත නිබ්බින්දති දුක්ඛය කියලා වදාළේ ඒකයි මෙතන කලකිරෙනවා කියනකොටත් තමන්ගේ වස්තු සම්පත් නැති වුනහම තමන් ඉතා ප්‍රිය කරන කෙනෙක් හෝ හදිසියෙ මිය පරලබ ගියහම තමන්ට පීඩනය ගෙන දෙන නෙක් දේවල් ඇති වුනහම මිනිස්සු කලකිරෙනවා කන්නේ බොන්නේ නැතුව කල්පනා කර කර ඉන්නවා කලකිරීම. ඒ කලකිරීම නෙමෙයි මෙතන කියන්නේ. ඒ කියන ලද කලකිරීම සම්පූර්ණ කෙලස් කන්දරාව. මෙතන බුදුරජාණන් වහන්සේ වදාළේ කලකිරෙනවා කියලා නුවණින් කලකිරීම. ජීවිතය ගැන භාවනා කරගෙන යනකොට මේ ජීවිතයේ අනිත්‍යතාවය වෙනස් වෙලා යන ස්වභාවය තේරුම් ගත්තා. ඒ ගැන සතුටු වෙනව නෙමෙයි කලකිරීමටපත් වෙනවා. නුවණින් කලකිරීමටපත් වෙනවා. අතනෙබ්බින්දති දුක්ඛේ කියලා බුදුරජාණන් වහන්සේ බදාළ ඒකයි. ඒ සමග්ගෝ විසුද්ධිය. මෙන්න මේක තමයි විසුද්ධියට මාර්ගය. සියලු කෙලසුන්ගෙන් මිදෙන නිසා සුද්ධ පවිත්‍ර වෙන නිසා නිවනට කියනවා විසුද්ධි කියලා. ඒ විසුද්ධි නම් වූ නිවන අවබෝධ කර ගැනීමට තියෙන මාර්ගය මෙන්න මේක තමයි. මොකද්ද මේ මාර්ගය සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා යම් අවස්ථාවක තේරුම් ගන්නවා නම් ඊට පස්සේ නුමනින් කලකිරීමටපත් වෙනවා මෙන්න මේක තමයි විසුද්ධියට මාර්ගය සතජ්ජනයා කොච්චර ජීවත් වුණත් අවුරුදු දහස් ගණන් ජීවත් වුණත් ඵල කෙරීමක් තව කොච්චර හරි කාලයක් ජීවත් වෙන්නට හැමදෙනාම වගේ කැමති මෙතන බුදුරජාණන් වහන්සේ වදාළේ කල කිරෙනවා කියලා. නුවණින් කල කිරෙනවා. ජීවත් වීම පමණක් නෙමෙයි දිව්‍ය මනුෂ්‍යාදි වශයෙන් මේ ලෞකික සැප සම්පත් ලැබෙන මනම් පංච උපාදානස්කන්ධය පහළ වෙන මනම් ඒක මහ දුකක් ඒ නිසා ඒ හැම දෙයක් පිළිබඳවමත් කලකිරීමටපත් වෙනවා නුවණින් කලකිරෙනවා. ඒස මග්ගෝ විසුද්ධිය. මෙන්න මේක තමයි විසුද්ධියට මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද විසුද්ධියට මාර්ගය? සියලු සංස්කාරය අනිත්‍යයි කියලා යම් අවස්ථාවක නුවණින් අවබෝධ කරගන්නවා නම් තේරුම් ගන්නව නම් අන්නේ අවබෝධය තමයි නිවනට මාර්ගය කියලා දේශනා කළා සියලු සංස්කාරයන්ගේ ජීවිතයේ අනිත්‍යතාවය සලකා ගන්නකොට මෙන්න මේක තමයි කලකිරීමට හේතු වෙන්නේ. ඉතින් මේ විදිහට මේ ගාථාවේ බුදුරජාණන් වහන්සේ සිතියෙන් නිවන නිවන් මාර්ගය දේශනා කළ වදාළා. මේ ගාථාව පිළිබඳව කරුණු කියන්න ඕනතරම් ධර්ම කාරණා තියෙනම නමුත් අපට තියෙන කාල වේලාවට අනුම එහෙම දිගින් දිග විස්තර කරන්නට අවස්ථාවක් නැහැ. ඒ කලින් කියාපු තේරුම තමයි ගාථාවෙන් අදහස් කරන්නේ. ඊළඟට ප්‍රශ්නයක් නැගෙන්නේ මොකද්ද අපි කොහොමද මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා තේරුම් ගන්න. ඊළඟට අපි මේ භාවනා වැඩසටහන දෙසට හැරෙන්නට ඕන. මේ පින්වතුන් මීට දවස් 10කට පමණ ඉස්සෙල්ලා මේ ස්ථානයට පැමුණුණා භාවනා කරන්න කියලා. තමන්ගේ ගෙවල් දොරවල් අතහැරලා රැකී රක්ෂා වගකීම් ආදිය සියල්ලක්ම අතහැරලා හිත නිදහස් කරගෙන මේ භාවනා ආයතනයට පැමුණා. මේ පින්වතුන් මේ භාවනා කරන්න කියලා සියලුම දේවල් අතහැරලා සම්බෝධි යෝගාශ්‍රමයට පැමිණෙනකොටම අතිවිශාල කෙලෙස් කන්දරාවක් අයින් කළා තමයි මෙහාට පැමිණෙන්නේ. ඊළඟට පැමිණිලා අවවාද අනුශාසනා ලබාගෙන භාවනා කර්මස්ථාන ලබාගෙන තමන්ගේ භාවනා කටයුතු ආරම්භ කරනවා භාවනාව ආරම්භ කරපු පළමු අනුදිනය ඊටාම දුෂ්කර දවසක් තමයි මේ භාවනා වැඩසටහන. ඒ මොකද ඒ භාවනාවට තමන්ගේ හිත කය හුරු නැහැ. ගෙදර දොරේ ඉන්නකොට මේ වගේ වාඩි වෙලා එහෙම වාසය කරන්නේ නැහැ. දවසේ භාවනා වැඩසටහනකට ගියත් මේ වගේ දිගටම භාවනා කරන්නේ නැහැ. හිත කය දෙක භාවනාවට හුරු නැති නිසා නොයෙක් බාධක පැමිණෙනවා මේ භාවනා යෝගීන්ට තමන්ගේ භාවනා කටයුත්ත කම්මැලිකම් වගේ එනම උදාසීන ගතිය එනම භාවනාව කරන්න රුචි නැතුව වගේ ගතිය එනම කලකිරෙන ගති වගේ භාවනාව එපා වෙන්න මගේ ගතිය එනම සමහර විට gedara දේවල් මතකයට එනවා සිහි වෙන්න පටන් ගන්නවා ඇඟේ පතේ හැමත් හෘදා කැක්කුම් ඒවා එනම මෙන්න මේ බාධකයන් පැමුණුනහම ඊටාම සතුටෙන් භාවනාවට පැමුණුනත් භාවනාව ආරම්භ කළාම අමාරු දෙයක් වගේ කියලාත් හිතෙනවා මේවා මේ භාවනා මාර්ගයේ සාමාන්‍ය දේවල්. කවර කෙනෙක් වුණත් භාවනාමකට බැස්සහම මේ වගේ බාධක පැමිණෙනවා. තමන් සියලු වැඩ කටයුතු වගකීම් ආදී අතහැරලා පැමිණුණත් හිත ඒව අතහැරලා නැහැ. ඒ නිසා ඒව දිහාවත් සමහර විට හොයාගෙන යන්න. මේ විදිහට ප්‍රථම දවසේදී බාධක රාශියක් මධ්‍යයේ තමයි මේ යෝගාවචරයෙන්ට භාවනා කරන්නට සිදු වෙන්නේ. ගුරුපදේශ සහිතව භාවනා කරනකොට කොහොමාරි කරන්නත් ඕන අමාරුවෙන් හරි ඉතින් මේ කටයුත්ත කරන. එකාතකින් භාවනාවට සිත යොමු කළාම භාවනාරමුණේ හිතින්නේ නැහැ හිත. හරියට පුරුදු නැති කෙනෙක් කරත්තේ බැඳගත්තා වගේ පුරුදු නැති කෙනෙක් කරත්‍ය බැඳගත්තාම ඒ ගොනා පාර දිගෙට ටිකක් යනවා. කාණු වලට, කටු වකුල් වලට එහෙත් අදිනවා. ප්‍රපාත වලට ඇදගෙන යනවා. ආයෙත් පාරෙත් ටිකක් දුර යනවා. ඔහොම තමයි පුරුදු නැති ගවයා කරත්‍ය බැඳහම උගේ ගමන. ඒ වගේ තමයි මේ භාවනාගයෝගින්ගේ හිත නැමැති ගවය ආනාපාන සතිය අරමුණ නැමැති මෙන්න මේ පැත්තට මේ පාරට යොමු කරන එහෙම යොමු කළාට ඒ නියම පාරේ යන්නේ නැහැ. භාවනාරමණට හිත යොමු කරනවා සමගම කොහේ හරි වෙනත් දෙයක් ගැන කල්පනා වෙනම හිතෙනවා. ආයුත් භාවනාරමුණෙත් දිග වේලාවක් හිතෙනවා. අර පුරුදු නැති ගොනා කරත්ත බැඳහම උගේ ගමන වගේ තමයි. හිත හරියට එකඟ වෙන්නෙත් නෑ අරමුණේ පිහිටව ගන්නත් බෑ නොයෙක් බාධකයන් එනම ඒ නිසා භාවනාව ගැන සමහර විට කලකිරලා එපා වෙන ගතිත් එනවා මුල්ම දවසේ භාවනාවට බැස්සා හිත দমনය කරන්නට ඕනේ උපමාවට තියනවා දෙනගෙන් කිරිබීලා හැදිච්ච දඩම්බර වස්සෙක් ඉන්නවා මේ දඩම්බර වස්සා দমনය කරගන්න කැමති කෙනෙක් මුලින්ම මොකද කරන්නේ ශක්තිමත් ලණුමක් අරගෙන මේ ගවයාගේ කරේ බැඳලා වස්සාගේ කරේ බැඳලා ගහක හෝ කනුවක බඳිනවා. දැන් දෙනගෙන් වෙන් කළා. ඊට පස්සේ මේ දඩබ්බර වස්සට නියම ප්‍රමාණයට කෑම බීම දෙන්නේ නැහැ. මැරෙන මට විතරක් කෑම ටිකක් දෙනවා පැන් ටිකක් දෙනවා මෙහෙම ටික දවසක් යනකොට මේ දඩම්බර වස්සා සීලා බවටපත් වෙනවා ඒ කඹේ කඩාගෙන යන්න පුළුවන් කමකුත් නැහැ හඹේ දිග තියෙන තරම් වටේ කරකැවි කරකැවි කරකැවි ඉඳලා අන්තිමට කණුව මුලට වෙලා නිදනවා. ඒ වගේ මේ හිත නැමැති ගවයා දමණය කරන්නට ඕන. ඒ හිත නැමැති ගවයා দমনය කරන්නට දඩම්බර වස්සා දෙනගෙන් බෙන්කලා වගේ බාහිර දේවල් වලින් බාහිර ලෝකයෙන් පංචකාමයන්ගෙන් මුලින්ම බෙන් කරන්නට ඊට පස්සේ මේ සිත නැමැති ගවයා ආනාපාන සතිය නැමැති කණුවේහි සිහිනුවන නැමැති රැහැණෙන් ලණුවෙන් බැඳ තබන්නට ඕන. දැන් ආරම්භයේදී විවිධ අරමුණු ඔස්සේ හිත පැනලා ගියත් ඒවා ඉතින් පසු වෙනකොට ටික ටික අඩු වෙනවා. අර දඩම්බර වස්ස ලනුව දිග තියෙන තරම් කරකැවි කරකැවි ඉඳලා අන්තිමට කනුව මොලට වෙලා නිදන්නවා. මේ සිත නැමැති ගවයා ආනාපාන සතිය නැමැති කණුබේ සිහිය නැමැති රැහැණෙන් බැඳ තබලා තියෙනවා. එහෙම තිබෙද්දී භාවනා කරනකොට මේ හිත එහෙට මෙහෙට දුවනවා. ගම රට පිළිබඳව හෝ වෙන යම් කිසි රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී කටයුතු ගැන හෝ කල්පනාවල් මෙහෙම කල්පනාවල් ආවත් මේ භාවනා යෝගියා තමන්ගේ හිත භාවනා අරමුණේ පිහිටවා ගන්න බෑම් කරනවා. මේත කලින් භාවනා කරලා නැති නිසා පළපුරුද්දක් නැති නිසා හිත නොයෙක් අරමුණු ඔස්සේ දුවන්න පනින්න කලබල වෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරයට තියෙන්නේ නැවත නැවතත් තමන්ගේ හිත මේ භාවනාරමුණේ පිහිටවන එකයි. හිත එහෙට මෙහෙට දුවනම ආයි අරගෙන තමන්ගේ මේ ආනාපාන සති භාවනා අරමුණේ පිහිටවනම ආයි දුවනම ආයි අරගෙන භාවනා අරමුණේ පිහිටවන මේක හිතත් එක්ක කරන ප්‍රබල සටනක් වාගේ මෙහෙම කරනකොට කරනකොට දැන් මේ සිහිනුමන නිසා හිතට අරමුණු ඔස්සේම දුවපැන යන්නටත් පුළුවන්කම නැවත නැවත භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට අර විවිධ අරමුණු ඔස්සේ දුවමින් කනමින් කලබල කරමින් තිබෙච්ච හිත මේ භාවනා අරමුණේ ටික ටික රැඳෙන්න පටන් ගන්නවා දැන් මුලදී ඊටාම ඉක්මනට වෙනස් වෙලා වෙන අරමුණ වලට ගිය හිත දැන් ටිකෙන් ටික මේ භාවනා අරමුණේ පිහිටන්න පටන් ගන්නවා සම්පූර්ණයෙන් නෙවෙයි කලින්ට වඩා හිත භාවනාරමනේ නැවතිලා හිතන ගතියක් ඇති වෙනවා මේ විදිහට පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන මේ දින ගත කරනකොට අර මුල්ම දවසේ තිබිච්ච බාධක ඈත් වෙලා මේ බාධා කරන්නේ කවුද? පංච නීවරණ ධර්ම කියලා ඒවට කියන්නේ. ඒ භාවනා යෝගීන්ගේ තම භාවනා කර්මස්ථානයේට නොඑක ආකාර බාධාවල් කරන්නේ මේ නීවරණ කියන කෙලෙස්. ඒවා ගැන විස්තර කර දීමට කාලය නෙමෙයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා ප්‍රධාන කෙලස් පහක් තියෙනවා මේ භාවනා යෝගීන්ට බාධා කරන. සතියෙන් සලකා ගන්නකොට රාග දෝෂ මෝහ කියන මේවා උච්චතම අවස්ථාවට පැමිණි කාලය තමයි මේ නීවරණ කියන්නේ. ඒවා නැගී හිටලා භාවනා යෝගීන්ට විවිධ ආකාරයෙන් බාධා කරනවා උපක්‍රම කරනවා. මේ භාවනාවේ මුල් අවධියේදී මේ යෝගාවචරයෙන්ට බාධා පැමිණෙන්නේ ඔය නීවරණ ධර්මයන් හේතු කොටගෙන තමයි. දවස් තුනක් විතර ගත වෙනකොට බුදු ගුණත් අල්ලාගෙන භාවනා කරනවා මෙහෙම කරගෙන යනකොට අර මුලදෙට වැඩි යම්කිසි ප්‍රමාණයකින් හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. තමන්ගේ ගම රට පිළිබඳව, gedara dara පිළිබඳව ඇති වෙන කල්පනාවල් හිතෙන් ටික අඩු වෙලා හිටන් මේ බාහිර ලෝකයෙන් හිත මිදෙන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ මොකද? මේ නීවරණ ධර්මයන්. ඒගොල්ලන්ගේ බලපෑම දැන් ටිකෙන් ටික අඩු වෙලා. ඒ නිසා හිත ටිකෙන් ටික තැම්පත් වෙන්නට පටන් ගන්නවා. ඊළඟට හතරවෙනි දවස පමණ වෙනකොට සමාධි භාවනාවටම වෙන් කරලා තිබිච්ච එක ටිකක් අඩු කළා සමාධි විදර්ශනා වශයෙන් භාවනා කරන්න පටන් ගන්නවා ශරීරයට අවධානය යොමු කරලා ශරීරයේ කොටස් වශයෙන් බෙදාගෙන අනිත්‍ය වශයෙන් භාවනා මනසිකාරයේ පවත්තනවා මුල්ම දවසේ ඊටාම සරල ආකාරයෙන් මේ අරමුණු ටික මෙනෙහි කරනවා නමුත් එහෙම කලත් මේ භාවනා කරන අයගේ හිත දැන් තැම්පත් වෙනවා. දැන් හතරවෙනි දවසේ විතර වෙනකොට හිත සෑහෙන ප්‍රමාණයකට තැම්පත් වෙනවා. භාවනාව පිළිබඳව තිබිච්ච ෘචි කරන්නේ නැති ගති ආදි දේවල් අඩු වෙලා යනවා. ඇඟපතක් හිත කය දෙකම දැන් භාවනාවට එක්තරා ප්‍රමාණයකට හුරු වෙලා. දැන් මේ භාවනා ප්‍රතිපත්ති ධර්මයන් පැත්තට හිත නැගෙන. ඉතින් භාවනාව දැන් සකස් වෙලා තියෙන්නේ ඉදිරියට භාවනා කරගෙන යන්න පුළුවන්. සමදුරටත් භාවනා කරගෙන යනවා යෝගී. මෙහෙම කරගෙන යනකොට අර බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සබ්බේ සංඛාරා අනිච්ඡාතේ යදා පඤ්ඤාය පස්සති කියලා. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා නුවණින් දකිනවා. මේ භාවනා යෝගීන් ඒ කටයුත්ත කරනවා. දැන් සංස්කාර කියනකොට ඇතම් අයට මේක වැටහෙන්නේ නැහැ. සම් භාවනා යෝගියෙන්ගෙන් වශයෙන් ගන්නකොට සංස්කාර කියන්නේ 아무තු දේවල් නෙවෙයි. මේ අපේ භාවනා අරමුණු තමයි. දැන් අපිට වේදනා දැනෙනවා ඒවා ඔක්කොම හේතුඵල ධර්මයන්ගෙන් ඇතිවන නිසා ඒවා ඔක්කොම සංස්කාර වෙනවා. දැන් හිත හැමෙහෙ දුවනව එකත් භාවනා අරමුණ. ඒකත් සංස්කාර. දැන් ශරීරයට අවධානය යොමු කළා භාවනා මානසිකාරයේ පවත්වනම ඒවා ඔක්කොම සංස්කාර. ඒ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දකිනා කිව්වේ ඔක තමයි. සිතියෙන් සමන්ත දැනෙන භාවනා අරමුණු සේරම සංස්කාරක. මේව දෙආකාරයකින් අනිත්‍ය වශයෙන් සලකා ගන්නවා මේ භාවනායෝ. කොහොමද ශරීරය නිස්සද්ද කරලා ඇද්දක පියලා භාවනා කරගෙන යනකොට තමන්ගේ ශරීරයට අවධානය යොමු කළාම ශරීරයේ නොඑකාකාර වෙනස්කම් වැටහෙන්නට පුළුවන් සමහර විට මේ ශරීරය අපි කොටස් වලට බෙදලා භාවනා කරගෙන යනකොට මේ ඔක්කොම ගැළවිලා ගැළවිලා වෙනස් වෙනත් කොටස් වලටපත් වෙනවා. හිත අතපය ආදී මේ අපි වෙන් කරගත්තු කොටස් ගැළවිලා ගැළවිලා වෙන් වෙන් ආකාරයෙන් වාගේ Tamanට දැනෙනවා වැටහෙනවා එහෙම නැත්නම් මනසට ඇති වෙන දර්ශන වශයෙන් හෝ ඒවා ඇති වෙනවා. ඊළඟට මේ හන්දිපත් ආදී ඔක්කොම ගැළවිලා වෙන් වෙලා වෙනකොට මේ සම්මුති වශයෙන් අනිත්‍යතාවයේ ප්‍රකට වීම තමයි. තමන්ගේ ශරීරයේ තව වෙනස්කම් එක්ක ශරීරයේ ඊටා කුඩා එකක් බවට පත් වෙලා එහෙම නැත්නම් විශාල එකක් බවට පත් වෙලා හිසට හිත යොමු කළාම ඔය අස්කන්නාදාදී තියෙන තැන්වල ඒව මොනවත් නැහැ ඔලු කටුවක් පමණයි තියෙන්නේ ශරීරයට අවධානය යොමු කළාම ශරීරයක් නෑ මෙතන මේ ඇටසැකිල්ලක් තියෙනවා. තමන්ගෙම ඇටසැකිල්ල සමහර යෝගීෙකුට ප්‍රකට වෙන්නට පුළුවන්. ශරීරයක් පෙනෙන්නේ නෑ මේ ඇටසැකිල්ල තමයි ප්‍රකට වෙන්නේ. ඊළඟට ඇටසැකිල්ලත් හැදිලා බෙදිලා වෙනස් වෙලා සුණු විසුණු වෙලා ඒ සම්මුති වශයෙන් අනිත්‍යතාවයේ වැටීම තමයි. සමහර වෙලට තමන්ගේ ජීවිතයම මලමිනියක් බවට පත් වෙලා. මේ සම්මුති වශයෙන් අනිත්‍යතාවයේ ප්‍රකට වීම තමයි. සමහර විට තම ශරීරය මහත් වෙලා කුණු වෙලා ඉදිමිලා වෙනස් ආකාරයකටපත් වෙනවා. සමහර විට ශරීරය කුණු වෙලා හිටන් කණුවන් වැగిරෙනවා. ඉතා අප්‍රසන්නතාවයටපත් වෙනවා. මේ විදිහට පමණක් නෙමේ තව විවිධාකාරයේ භාවනා යෝගීන්ට තමන්ගේ මේ ජීවිතයේ පිළිබඳව අනිත්‍යතාවය වැටහෙන්නට පුළුවන්. ඒ කියලා දීප සියලුම ලකුණු වලින් පෙන්වුම් කරන්නේ මොකද? මේ ජීවිතයේ තියෙන අනිත්‍යතාවය තමයි සම්මුති වශයෙන්. ඊළඟට පරමාර්ථ වශයෙන් භාවනා කරගෙන යනකොට සමහර යෝගීන්ට මේ තරංග හිත දුවනවා දුවනවා වගේ තමයි වැටෙන්නේ දැන් භාවනාව ආරම්භ කළාම නම් එහාට මෙහාට නිතර දිවන එක සාධාරණයි. දැන් මේ දවස් පහක් හයක් ගියාට පස්සේ මුලදි වාගේ දුවන්න වගේ Tamanට දැනෙන. සමහර විට ඈත දේවලුත් මේ ළඟ දේවල් වෙන්නත් පුළුවන්. සමහර විට තමන්ගේ ජීවිතයේ අතීත කාලයේ දේවල් වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ භාවනා කරන අයට මේක වැටහෙන්නේ තමන්ගේ හිත දුවන්නවා. මේ වගේ දිවා රාත්‍රියේ දෙකේ වෙහෙස මහන්සි වෙලා භාවනා කරනකොට දවස් 5ක් 6ක් යනකොට ඒ වගේ හිත දුවනවා කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. යම්කිසි ප්‍රමාණයකින් ඒ යෝගාවචරයාගේ හිත තැම්පත් වෙලා තියෙනවා. එහෙම දුවන්න වගේ එකක් වැඩිපුර දැනෙනවා නම් දවස් 5ක් 6ක් යනකොටත් මෙතන වෙනත් රහසක් තියෙනවා. මොකද මෙතන ප්‍රකට වෙන්නේ මේ හිතේ අනිත්‍යතාවය. හිත වහා වහා ඇති වෙලා නැති වෙලා යන බව තමයි මේයින් ප්‍රකට වෙන්නේ. හිත දිවීමක්ම කියලා කියන්නට බෑ. හිතේ තියෙන අනිත්‍යතාවය පරමාර්ථ වශයෙන් හිතේ අනිත්‍යතාවයේ ප්‍රකට වෙනවා. ඒකයි මේ හිත දුවන්නවාගේ Tamanට වැටෙනවා. ඒ පරමාර්ථ වශයෙන් බොහෝසෙන් හිත ගැන වැටහීම ඇති වෙනවා මේ හිත දුවන්න මගේ ඒ ලකුණින් දැනෙන්නේ මොකද්ද මේ හිතේ තියෙන අනිත්‍යතාවය තමයි ඒ වගේම තමන්ගේ ශරීරයේ දැනෙන වේදනාදී ධර්ම. දැන් වේදනාදී ධර්මත් එක්ක තමයි භාවනා කරන්නේ. ඒ වේදනාදී ධර්මත් තමන්ටම දැනෙනවා මේක වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ ඉක්මනට නැති වෙලා යනවා. භාවනාරමන වශයෙන් මෙනෙහි කළාට බොහොම ඉක්මනින් මේවා නැති වෙලා යනවා. මේක තමයි අනිත්‍යතාවය. පරමාර්ථ වශයෙන් අනිත්‍යතාවය කියන්නේ මේක තමයි. වේදනා ධර්මයන්ගේ වහවහ ඇති වෙලා නැති වෙලා යන බව Tamanට වැටහෙනම ඒ වගේම හිත වහවහ මේ බලායන් දෙද්දි හාට මෙහාට පනිනවා වගේ මද්දන මේ හිතේ සහ වේදනාදී ධර්මවල තියෙන අනිත්‍යතාවය තමයි මේ ප්‍රකට වෙන්නේ මෙහෙම තමන්ගේ ජීවිතය ගැන ප්‍රකට වෙනකොට අනුන්ගේ ජීවිත පිළිබඳව වුණත් මෙහෙම කල්පනාවල් ඇති වෙන්න පුළුවන්. සබ්බේ සංඛාරා අනිච්ඡාතේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මේ අවස්ථාව තමයි. සියලු සංස්කාරයන් තනන්ට දැනෙන ලැබෙන අරමුණු අනිත්‍යයි වහවහ වෙනස් වෙලා යනවා කැඩිලා බිඳලා යනවා කියලා එහෙම තේරම ඇති එහෙම තේරම ඇති වුණාම තමයි දැන් මේ කලකිරීමටපත් වෙන්නේ දැන් මේ භාවනාවට පැමිණි පිණිසට අර මුල් අවදියේදී තිබිච්ච හිතේ කලබල ගති දැන් නැහැ නමුත් සමහර අවස්ථාවලකට අර කියන අවස්ථාවල එහෙම බෙදෙනවා. ඒක හිත දිවීමක්මත් වෙන්නට බෑ. හිතේ තියෙන අනිත්‍යතාවය ප්‍රකට වීමක් වෙන්නට පුළුවන්. වේදනාදී ධර්ම ගැනත් එහෙමයි. මේ විදියට සම්මුති වශයෙන් උත් පරමාර්ථ වශයෙන් උත් මේ ජීවිතයේ අනිත්‍යතාවයේ පිළිබඳව ප්‍රකට වෙනවා භාවනා යෝගී. බුද්ධිමත් යෝග යෝගාවචරේන්ට ඒ තම ජීවිතයේ තියෙන අනිත්‍යතාවයේ වැටහෙනකොට මං මෙච්චර කාලයක් මේ කවලපවල පෝෂණය කළේ ආස්වාදය ලබන්න කියලා ගියේ මේ මගේ වහා ඇති වෙන නැති වෙන වෙනස්ලා යන ජීවිතයකට නේද කියලා හිතන් කලකිරීම ගති ඇති කරගන්න. ඒ විතරකුත් නෙමෙයි. මේට පසුව නම් කවදාවත් මේ වගේ පංච උපාදානස්කන්ධයක් නම් අවශ්‍ය නැහැ කියලා ජීවිතය පිළිබඳව කලකිරීම ඇති වෙනවා. අර බුදුරජාණන් වහන්සේ වදාළේ අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියලා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව හොඳටම කලකිරීමටපත් වෙන නුමනින් කලකිරෙනවා. භාවනා කරගෙන යනකොට මේ ඔක්කොම කැඩිලා බිඳිලා වෙනස් වෙලා යන ඒවා මරණයටපත් වෙනවා මේ ජීවිතේ වෙනස් වෙනවා මේ ගැන සලකා බලනකොට බුද්ධිමත් භාවනා යෝගියා ජීවිතේ පිළිබඳව කලකිරීමටපත් වෙනවා මේ අනිත්‍ය වශයෙන් අපි එහෙම භාවනා කරලා ඊළඟට බිඳීම් වශයෙන්ත් භාවනා මානසිකාරේ පවත්තනවා අනිත්‍යයි කියන එකේම තව ටිකක් දියුණුවට ගිය අවස්ථාව තමයි භංග බිඳීම කියලා කියන්නේ දැන් ඒක ගැන ඩිංගක් සලකා බලනකොට අපි වේදනාවක් ගැන බලමු කාටත් වැටහෙන එක. ශරීරයේ වේදනාවක් දැනෙනවා කියන්නේ ඒක පහළ වෙලා. ඊළඟට මෙනෙහි කරනකොට හෝ ටික වෙලාවක් තියෙනවා. එතන වේදනාව කිව්වට තනි වේදනාවක් නෙමේ වේදනා ගොඩක් රාශියක්. මෙනෙහි කරනකොට ඩිංගක් වෙලා ඒක ආයි නැති වෙලා. ඒක පහළ වුණා ඩිංගක් වෙලා තිබිලා පැවතිලා ඊළඟට නැති වෙලා. මේක තමයි අනිත්‍ය ලක්ෂණය කියන එක. පහළ වෙනම ඩිංග වෙලාවක් තියනම විනාශයටපත් දැන් භංග බිඳීම කියන එක මීට වැඩි ඩිංගක් වෙනවා. දැන් අනිත්‍ය වශයෙන් ප්‍රකට වෙනකොට ඒ භාවනාරමණු ඇති වෙනවා ටිකක් වෙලා තියෙනවා නැති වෙලා යනවා කියලා මේ අනිත්‍යතාවය හොඳට වැටහෙනවා. ඒ භංග කියන අවස්ථාවේදී අර ඇති වෙන අවස්ථාව අප්‍රකට වෙලා යනවා. ඊළඟට පවතින අවස්ථාවත් අප්‍රකට වෙලා යනවා. ප්‍රකට වෙන්නේ මොකද්ද? තුන්වෙනි අවස්ථාව නැති වෙලා යනවා. වහවහ නැති වෙලාන එක තමයි ප්‍රකට වෙන්නේ. මේ අනිත්‍ය වශයෙන් භාවනා මානසිකාරයේ පවත්තල පළපුරුද්ද ඇති වෙනකොට තමයි මේ බිඳීම් වශයෙන්ුත් දකින්න පුළුවන්. අනිත්‍යයි කියන්නේ ඇති වෙනවා මොහොතක් වෙලා පවතිනවා නැති වෙලා යනම භංග බිඳෙනවා කියන්නේ බහමහා නැති වෙලා ඇතිවීමත් පැවතීමත් අප්‍රකට වෙනවා වහා වහා නැති වෙලා යනවා. ඒක තමයි භංග කියලා කියන්නේ. අපි නැමත වාරයක් ඒ භාවනා කළ අරමුණම බිඳීම් වශයෙන් මෙනෙහි කරන්නට පටන් ගන්නවා. එහෙම භාවනා කරනකොටත් අර අනිත්‍ය වශයෙන් කියුවා වගේ සමහර විට ඊටත් වැඩියෙන් වගේ ශරීරයේ වෙනස්කම් ඇති වෙන්නට පුළුවන්. බින්දෙනවා කියන්නේ වෙනස් වෙලා යනවා වහ වහ. මැටි බඳුනක් බෙදෙන්නමාගේ කැඩිලා බින්දලා වෙනස් වෙලා. තමන්ගේ ශරීරයට අවධානය යොමු කරලා භාවනා මානසිකාරයේ පවත්නකොට මේ ශරීරයේ කොටස් තමන් භාවනා කරන මෙනෙහි කරන කොටස් ඔක්කොම වෙන් වෙලා වෙන් වෙලා මාගේ සමහර යෝගියෙකුට වැටෙන්නට ඒ වගේ මේ අත්පා ආදී ඒවා ශේරම හන්දිපත් වලින් බෙන් වෙලා බෙන් වෙලා ගිහිල්ලා වගේ එහෙම වැටෙන්නට පුළුවන්. තමන්ගේ ශරීරයත් විરૂප භාවයටපත් වෙලා. හිස්ස තියෙන තැනට හිත යොමු කළාම ඒ ඇටකටුවක් ඔලු කටුවක් පමණයි දකින්නට ලැබෙන්නේ. ඒ වගේම ශරීරයට හිත යොමු කළාම තමන්ගේම අත සැකිල්ල වගේ දකින්නට ලැබෙන්න පුළුවන්. අර අනිත්‍ය වශයෙන් කියලා දුන්නා වගේම ශරීරයේ වෙනස්කම් මේ ශරීරයේ කුණු වෙච්ච වැලගෙඩියක් වගේ ඕජා වැగిරෙනවා එහෙම නැත්නම් පණුවන් නලියනවා මලමිනියක් වාගේ බිම වැටෙච්ච මලමිනියක් වාගේ මේවා ඔක්කොම වෙනස් වෙලා යනවා. වහමහා වෙනස් වෙලා යනවා. අර අනිත්‍ය කොටසද කියා දුන්නා වගේ තමන් සිත යොමු කළාම ওই භාවනා රමණයට වේදනාදී ධර්මවලට හිත යොමු කළාම ඒවා මේ බලනවත් එක්කම වහාම වෙනස් වෙලා කියලා නැති වෙලා කියලා. ඒ වගේම හිත ගැන කල්පනා කළාම මේ වහාම වෙනස් වෙලා කියලා. මම භාවනා අරමුණු වශයෙන් ගන්න හදනකොට ඒවත් ඔක්කොම මේ බිඳිලා බිඳිලා වෙනස් වෙලා යනවා. වේදනාදී ධර්මත් ඔක්කොම බිඳිලා වෙනස් වෙනම තමන් අවධානය යොමු කරන අරමුණු ඡේදම කැඩිලා බිඳිලා වෙනස් වෙලා යනවා. ඉක්මනට වහවහා වෙනස් වෙලා යනවා. අන්න ඒක තමයි භංග බිඳීම කියලා කියන වහාම වෙනස් වෙලා. ඒ බිඳීම වශයෙන් භාවනා මානසිකාරයේ පවත්තන කොටත් කලින්ටත් වඩා හොඳින් භාවනාවේ හිත පිහිටනම හොඳට භාවනා අරමුණේ හිත පිහිටලා පවතින. නමුත් අර කලින් කියා දුන්න අදහස් අරමුණු ඒවා Tamanට ප්‍රකට වෙන්නට පුළුවන්. හිත ගැනත් වේදනාදී ධර්ම ගැනත් ශරීරය ගැනත් කලින් තිබුණාට වැඩි වෙනස්කම් ප්‍රකට වෙන්නට පුළුවන්. මෙන්න මේක තමයි බිඳීම් ලක්ෂණය කියලා කියන්නේ. මේ බිඳීම් ලක්ෂණ වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වනකොට ඒක නොයෙක් ආනිසංස තියෙනවා කියලා ඒ භාවනා කරන දවස්වල දිනවලදී කියලා දෙනවා. ඒකත් බොහොම ආනිසංස තියෙන එකක්. මේ විදියට අනිත්‍ය වශයෙන් බිඳීම් වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට අර බුදුරජාණන් වහන්සේ වදාළ සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති මේ ජීවිතේ නැමැති සියලු සංස්කාරයන් අනිත්‍ය බව විදර්ශනානුවණින් දකිනවා අස නිබ්බින්දති දුක්ඛ ඊළඟට මේ පංච උපාදානස්කන්ධ ජීවිතය පිළිබඳව නුවණින් කලකිරීමටපත් වෙනවා මෙච්චර කල් මේ පංච උපාදානස්කන්ධයේ ජීවිතේ ඉස්තර එකක් සුවදායක එකක් හැටියට හිතාගෙන හිටියා දැන් බැලුවහම මේක වහමා ඇති වෙලා නැති වෙලා වෙනස් වෙලා යන එකක් කියලා නුවණින් කලකිරීමටපත් වෙනවා. ඊළඟට අපි අවසාන වශයෙන් සිතේ මේ සමබරතාවය ඔස්සේ භාවනා කරනවා. උපේක්ෂාව පිළිබඳ යමක් නියම ආකාරයට වැටහෙන්නට සිතේ සමතාවයේ තියෙන්නට ඕන. එහෙම නැත්නම් එහෙම යමක නියම තත්ත්වාකාරයක් අවබෝධ කරගන්නට බැරි යනවා. අන්තිකට ගියහම යමක සත්‍ය අවබෝධ කරගන්නට බෑ. ඒ හිතේ සමබරතාවයේ උපේක්ෂාව කියන්නේ අන්තයකට නොගිහිල්ලා මනාකොට හිත සමතාවේ පවත්වාගෙන තරාදියක් වගේ හිත සමබරතාවයේ තියෙන ඒ හිතේ සමබරතාවයේ පිළිබඳවත් අපි දවසක් පමණ භාවනා කළා ඒකත් බොහොම වටින එකක් හිතේ සමබරතාවය ඇති වෙනකොට ඒ අනිත්‍යාදී ලක්ෂණ තමන්ට හොඳට වටහා ගන්නට පුළුවන් වුණා වැටහෙන. નિરાයාසයෙන්ම වැටහෙන. ඒ අනුව තමයි හිතේ සමතාවය ඔස්සේ යොමු කරලා අදිස්ථාන කරලා උපේක්ෂා වශයෙන් අපි භාවනා මනසිකාරයේ පැලට අවසාන වශයෙන් විදර්ශනා ඥානය අදිස්ථාන කරලා භාවනා කරන්න කියලා උපදෙස් දුන්නා. විදර්ශනා ඥානය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. අපි මේ දවස්වල භාවනා කරලා තමන්ට තමන්ගේ ජීවිතයේ පිළිබඳව යම්කිසි දැනුමක් ලැබෙනවා. අනේක තමයි විදර්ශනාව කියන්නේ. විදර්ශනා ඥානය කියන්නේ මේ ජීවිතයේ අනිත්‍යතාවය වේදනාදී ධර්මයන්ගේ අනිත්‍යතාවය හිතේ අනිත්‍යතාවය මේ ජීවිතයේ මේ වගේ දුක් සහගත එකක් මෙයින් මිදීමමයි සුවය සනසිල්ල කියලා මේ වගේ කල්පනාවල් දැනීම ඇති වෙනම නම් අනේක තමයි විදර්ශනා දැනුම කියන්නේ. අනේ දැනුම ඔස්සේ තමයි අපි භාවනා කරන්නේ. මින් ඉදිරියට දිගටම කරගෙන යන්නේ එහෙම තමයි. ඒ විදර්ශනා දැනුම විදර්ශනා ඥානය අපට ඇති කරගන්නට ඕන. පින්වත්නි දැන් පැයකටත් වැඩි කාල සීමාවක් මේ ධර්ම දේශනාව පැවැත්වුවා. මේට වැඩි කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමදෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරව භක්තියෙන් ධර්ම ශ්‍රවණේ කළා ඒ ධර්ම ශ්‍රවණේ කළා වගේම ඒ ධර්මයට අනුව කටයුතු කරලා තවදුරටත් සමාධි දර්ශනා භාවනා දියුණු කර ගැනීමට හැමදෙනාම උත්සාහවන්ත වෙන්නට ඕන. දැන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කරගන්නට යෙදුනා උතුම් කුසල බලයේ හේතු කොටගෙන මේ හැම දිනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්න හේතු වේවා කියන පැතුම සබාලා